ඉතින් මේකට සාධක සූත්‍ර වශයෙන් අපි ඊයේත් මාළුන්ගේ පුත්‍ර සූත්‍රය සඳහන් කරා. ඒකෙදී පොදු එමනම් ටිකක් ප්‍රසිද්ධ ගාතාවක් තමයි මේ ditthi ditthamattam bhavisati muti mutamattam bhavisati සුතේ සුතමත්tam භවිෂති මුතේ මුතමත්tam භවිෂති විඤ්ඤාතේ විඤ්ඤාතමත්tam භවිෂති කිය අපේ ජීඳා ජීවිතේ කටයුතු කරනකොට යමක් දුටුවා නම් දැකපු දේ එතනින් නැතර කළා දාන්න ඒක දිගේ තවදුරටත් කතා ගොත ගොතා ඇලි ගලි ඇලි ඇලි ගලි ගලි වාසි කරන්න එපා. යෝගෙම යමක් Taman ඇහුණා නම් ඒක එතනින්ම ඉවර කරන්න. ඊට පස්සේ ඒකම තින් ආයෙ කෙලස් උපදින්නේ නැහැ එතකොට. එහෙම නැත්නම් ගඳක් රසක් පහසක් අපිට වැදගනුණා නම් ඒක පින්දවන්න බෑ වාග් බහුල්‍යයකටපත් වෙලා අනුන් ඒක අවශ්‍යගෙන තමනුත් ඇවිස්සලා අතීතනාගත පටලවාගෙන මේ කටයුතු ප්‍රපංච කරන්න දෙන්න එපා. ඒක එතනින් ඉවර කරන්න. ඒ වගේම හිතට යම් අදහසක් ආවනම් ඒ ආපු සේරමත් ප්‍රපංච කරන්නේ නැතුව එහෙම නැත්නම් ඒක දිගේ කතා කතාගත කොටයි නැතුව අනු මේකේ පටලවා ගන්න නැතුව නතර කරන්න කියලා. ඒක හරි අමාරුයි. නමුත් නිකන් සාමාන්‍ය නිදර්ශනයක් ගත්තොත් කැමරාවකින් ඔය අපි රූප දකින්න වගේම සංසිද්ධිය කැමරාවේ සිද්ධ වෙනවා. ඇත්තටම කැමරාවේ හරස් කඩක් සහ ඇහි හරස් කඩක් ගත්තොත් දෙකම සමානයි. කැමරාවේ අපේ වෙනස තමයි කැමරාව Taman දකින්නේ රමණීය කරන්නේ කැමරාව Taman ඒ ආපాతගත වෙන රූපය එහෙම මූණ දෙනවා ඒක මොකද්ද කියලා දැනගන්න නමුත් ඒක නම්බුවකට අවනම්බුවකට ගන්න ගන්නෑ කැමරාව දකින්නේ අසභ්‍ය දර්ශනයක් වෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ රූපයක් වෙනවා කැමරාව කවදාකවත් එකකින් කෙලස් උපදවන්නේ ඒක එතනින් නතරයි දැක්ක දැක්කපමණින් නතරයි ඊගාව ෂොට් එක ගන්න යාලා ඇස්ති අර අර දැකපු ගැන කල්පනාවක් ආඩම්බරයක් කනගාටුවක් ඒකේ නැහැ අපේ ඇහි තියෙනවා කල්ගත වෙච්ච මේ කෙලෙස් නිසා දෘෂ්ටි පැවැත්මක් කියලා එකක්. ඒක නිසා අපි එකක් දැකලා ඊගාව එක ඒකම නැවත දකින්න ඕන නම් ඒ තාකල් අරකේ පොඩ්ඩක් ගන්ධස්ථාලේ තියාගෙන ඒ ගඳ දිගට දිගට දිගට දිගට යනවා. ඒ නිසා අපිට පේනවා රූපයක් දිගට පේනවා වගේ. නිසා අපි ඇහි තියෙන්නේ කැමරාවේ යාන්ත්‍රණයමයි නමුත් ඇහෙට සම්බන්ධ වෙන ස්නායු හරහා මොළයේදී වෙන්නමම මේ දැකපු දේ පිළිබඳව නැවත වමාරා කෑමක් සිද්ධ කරනවා. හරක් දවල්ට කාලා රැට වමාරලා කනවනේ. අන්න ඒ වගේ වමාරා කෑම සිද්ධ වෙනකොට තමයි මේ දැකපු දේ සම්බන්ධව ඒක එතකොට හුදු සංඥාවක් විතරයි දකින්නේ ගිහිල්ලා දැන් තියෙන්නේ දැකපු දේ රූප සංඥාව අපි ඒකෙන් අර දැක්ක රූපෙට වැඩිය කෙලස් උපදිනවා. කෙලස් උපදවනවා අපි හරියට අභිරමණය කරනවා ඒක සිහි කර කර ගොඩාක්ම රාග දනවන එකක් නම් ගොඩාක්ම ද්වේෂ දනවන එකක් නම් මකන්න බැරි තරම් විදියට මේක අතීත මතකෙට රිංගනවා. ඒ තරමටම කෙලෙස්. ඒක හුඟක් ලොකු පිංකමක් නම් හුඟක් ලොකු පව්කමක් නම් ඒ දෙකත් හොඳට මතක හිටින්න වැඩි. ওই දෙකම සංසාරේ දික් ඒක නිසා ඒ දැකපු දේ ඇහැට හම්බෙච්ච දේ දුතුමතින් නැතර කරනවා කිව්වහම එතන ස්පර්ශ නිරෝධයකුත් කතා කරනවා සංඥා නිරෝධයකුත් කතා කරනවා ප්‍රපංච නිරෝධයකුත් කතා කරනවා ඒකෙම සාධ්‍යයක් ඇහිච්චාම ඒ කන ඒක නතර කරගෙන ඉන්නේ නැතුව ඇහුමකින් නතර කෙරුවොත් ඊගාවට අහන දෙයට කන විවෘතයි අහමු දෙය කල්පනා කරගෙන හිටියොත් ඊගාවට අපි අහන්නේ අර පරණ මතකේ දෝංකාරය හරහා එතකොට අලුත් දෙයකට අපි හිත යන්නේ නැහැ ඒක හරියට කියනවා මේ වොයිස් රෙකෝඩර් එකක් එහෙම නැත්නම් ටේප් පටිගත කරන යන්ත්‍රයක් ඒ ඇහුවට ඒක මේ අහන්නේ බණක් නැත්තම් බණින එකක්ද කියලා එයාට දන්නේ නැහැ. එයාට තියෙන්නේ එනේ එනදී වාර්තාගත කරන එක විතරයි. මනුස්සයාට මේ ප්‍රතිගත කරන යන්ත්‍රයක් බවට පත් වෙන්න බෑ. ඒකයි මනුස්සයාගේ මේකේ වෙනස. මනුස්සයා මේක අහගෙන ඒක නැවත වමාරා කමින් ඒ දේවල් හිතේ තැම්පත් කරගෙන අනන්ත අප්‍රමාණ සංසාරයකට ඒකෙන් මේ කෙලේශ වට, කම්ම වට, විපාක වට වටවලල්ලේ යෑමක් සිද්ධ වෙනවා. ඒ නිසා ඒ අපේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේගේ තිබුණ විශිෂ්ටත්වය තමයි උන්වහන්සේ ඒක හරහා පෙන්නවා. උඹ යමක් දැක්කා හෝ වේවා, ඇහුවා හෝ වේවා, ගන්ධ රස පහස වින්දා හෝ වේවා, ඒ දේ මොන දේ දැක්කත් Taman හිතාගෙන හිටපු, Taman රුචි කරපු දේ ඒ හරහා සම්තර්පණය කර ගැනීමේ වංචනික වැඩපිළිවෙලක් හිතේ ක්‍රියාත්මක වෙනවා. අපි දකින්නේ දකින්න ඕන දේ කියලා ඒ ශාන්සේ අන්තිමට සදාන් කරනවා ලෝකේ මොන දේවල් තිබ්බත් ඒ දේවල් අතරින් Tamange රුචිය තමයි Taman දකින්නේ අරුචි දේවල් පේන්නේ ඒකේ ඕකේ ස්වභාවය හැටි ඒ වගේම දේවල් ධර්ම කොටස තිබුණාද Taman රුචි ලෝකේ කොච්චර දෝ ශ්‍රද්ධ තියෙනවා අහන්නේ අහන්න කැමති ටික විතරයි ඒව දානිච්ච වටේ අන්දයි ඒ නැත්තම් වර්ණාන්ද භාවයේ වගේ දකින්නේ දකින්න ඕන ටික අහන්නේ අහන්න ඕන ටික ගන්ධ රස පහසත් තමයි තෝරන්නේ ඒ කලින් ගත්ත විනිශ්චයක් ගන්න. නැත්නම් ලෝකේ ඕන වෙලාවක ශබ්ද තියෙනවා ගන්ධ තියෙනවා රස තියෙනවා පහස තියෙනවා වර්ණ තියෙනවා. ඒ ඒ දේවල් තමන්ගෙම හිතලුව තමන්ගේ හිතමනාපේ තමයි ලෝකේ දකින්නේ. මේක හොඳටම ප්‍රසිද්ධ වෙන දැන් තමයි හීනේ. හීනේදී මොනම පසුබිමක්වත් නැතුව අපිට ඕන දේ අපි හිත හිතම අවමව බලනවා. බලලා කියනවා දෙයියෝ ගෙනල්ලා පෙන්නනවා. එහෙම නැත්නම් මොකක් හරි මේ මට ආරූඩයක් ආවා. මට මේ මොන හරි ආවයි කියලා බලනකොට මේ හිත මවලා පෙන්නන දේවල් වලට ඇත්තටම මොනම පදනමක්වත් ඕනේ නැහැ. ඉතින් මේක අවදියෙන් ඉන්නකොට වෙන්නේ නැහැ කියලයි ඔය අවදිමත් කියලා හිතාගෙන මිනිස්සු හිතාගෙන. නමුත් සරුවත් අනාශයට පේන්නේ අවදියෙන් ඉන්න හැම කෙනාම ඉන්නේ හීනෙක කියලා. එක්කෙනෙක්වත් නැහැ. මේකට ලස්සන කතාවක් තියෙනවා. චීනේ හිටිය ප්‍රධානම දාර්ශනිකයා සරුවචනසේ පහළ වෙන පොඩ්ඩකට ඉස්සරලා තමයි යන්නේ කියලා තියෙන්නේ. ඒ පුද්ගලයා මේ බොහොම විප්ලවී විදිහට හිතන જાති මිනිස්සෙක්. ඒ මිනිසයා දවසක් ලිව්වලු මම හීනෙන් සමනලෙක් දැක්කා. නැත්නම් සමනලෙක් වුණා ඒක කොච්චර මගේ ජීවිතයට සම්බන්ධ වුණාද කොච්චර විචිත්‍රව මේ හිනේ දැක්කට කිව්ව දැක්කද කියනවනම් මට දැන් සැකයක් තිබුණලු සමනලෙක් මිනිස්සෙක් හිනෙන් දැක්කද මිනිස්සෙක් සමනලෙන් හිනෙන් දැක්කද කියලා මට සැකයි කිව්වා මම මේ ගත කරන්නේ සමනලෙක් දකින්න හිනයක් වගේ නැත්නම් මට සාධාරණ සැකයක් තියෙනවා ඒ හීනේ තියෙන විචිත්‍රත්වයේ අනුව සමනලෙක් මිනිස්සෙක් හීනෙන් දැක්කද නැත්නම් මිනිස්සේ සමනලෙන් හිණෙන් දැක්කද කියලා. ඒ නිසා චීන චින්තන රටාවේ මේ සමනලේ හරිය වැදගත් સંદર્ભයක් පෙන්නනවා. ඒ වගේම අපි ඉන්නේ හීන ලෝකයක බව චීනට තේරුම් ගන්න ලේසි. මොකද මේ මේ දාර්ශනිකයගේ කල්පනා රටාව අනුව තමයි චීන දර්ශනය හැදීලා තියෙන්නේ. ඊට පස්සේ සර්වචන්නාංශයේ මේක කිව්වා අපි ඉන්නේ ශූන්‍යතාවයක කියලා. අපි ඉන්නේ මායාවක කියලා. අපි ඉන්නේ මිරිඟුවක කියලා ලස්සනට එයාගේ හීන කතාවයි මායා කතාවයි මිරිගු කතාවයි ලස්සනට එකතු වුණාට පස්සේ තමයි සෙන් බුද්ධඝම මගේ බුද්ධඝමක් බුද්ධඝමේ චීනෙට අල්ලගන්න පහසු වුණේ. ඒ නිසා මේ අපිට හිතලා අපේ හිතේ හිතාගෙන ඉන්න දේවල් ඇත්තක් බවට පත් කර ගැනීමේදී නැත්නම් හීනෙන් ඒක අත්දකින්න මට්ටමට රවට ගැනීමේදී මේ සංඥාව පුදුමාකාර චපල වැඩ වගේක් කරලා තියෙනවා. එහෙම නැත්නම් මේ වංචනික වැඩ වගේක් කරලා දෙනවා. ෂට වැඩ වගේක් කරලා දෙනවා. ඒ තුල අපි ඉන්නේ මවාගත්ත හීන ලෝකෙක. ඒකට නිකන් කෙටියෙන් මේකට මේ සම්බන්ධ කරලා ගත්තොත් ඒ ਸਰවචනසේ සඳහන් කරලා තියෙන ස්ත්‍රියාවක් ගත්තොත් ඒ ස්ත්‍රියාව ඉන්නේ ඒ තමන්ගේ ඒ ස්ත්‍රී නිමිත්ත ස්ත්‍රී අලංකාර ස්ත්‍රී ස්වරය ස්ත්‍රී රුචිතා මෙන්න මේ රාමුවක් ඇතුලේ ඒ මනස ඒ ස්ත්‍රියට කවදාකවත් ඒ රාමුවෙන් එහා පැත්තට යන්න බෑ. හැබැයි ඒ ඉත්‍ය අලංකාර, ඉත්‍තිසර, ඉත්‍තිලිංග, ඉත්‍ති රුචි අරුචිතා තිබුණට පුරුෂයන්ගේ ලිංගයට පුරුෂ රසයට කැමැත්තක් තියෙනවා. ඉතින් මේ චිර තාක්කල් බුදුහාමුදුරු කියනවා මේ දෙවිලක පටලවිල්ල කවදාකවත් ඉවර වෙන්නේ නැහැ. ඒකම පුරුෂයා ගත්තොත් පුරුෂයා ඉන්නේ ඒ පුරුෂ ලිංගය, පුරුෂස්වරය, පුරුෂ ආලි ඇඟලුම් මේ ඇඳුම් ආයිත්තන් ඒ යාගේ ආකල්ප ඒ රාමුවේ ඉන්නේ කවදාකවත් එයාට බෑ ඒ රාමුව කඩා ගන්න. හැබැයි ඒකේ හිටියට ස්ත්‍රී ලිංගයට කැමැත්තක් තියෙනවා. ස්ත්‍රී අලංකාරයට කැමැත්තක් තියෙනවා. ස්ත්‍රී සොරයට කැමැත්තක්. ඒ නිසා මේ සංයෝග වියෝග දෙක මොන ජාතිපව් සංවිධානයක් හැදුවත් කොච්චර ඒඩ්ස් ආවත් කොච්චර සමාජ රෝග ආවත් මේක සම්බන්ධ කරන්න බෑ. අපි සර්වචන්සි කියනවා කවදා හරි මේ උද්‍යප්පේ ඥානෙවත් පන්නන්න නම් මේ ස්ත්‍රියට මේ ස්ත්‍රී සංඥාව අතාරින්න වෙනවා. පුරුෂයාට පුරුෂ සංඥාව අතහැරලා මනුෂ්‍ය සංඥාව ගන්න. එදාට තමයි මිනිස්සුෙකුට ලෝකෙ දිහා මිනිස්සෙක් විදියට බලන්න ඕනේ. නැත්නම් කාටවත් මේ තමන් ඒ සංඥාව දිනු කරගෙන ආපු ස්ත්‍රීත්වය ඉක්මන්න බෑ. එයා ඒ මන්දියට ස්ත්‍රී අයිතිවාසිකම් පිළිබඳව හටම් කරනවා. පුරුෂයා පුරුෂ සඳහන් අටම් කරනවා. ඒකෙන් පෙන්නන්නේ මේ අපි කොච්චර සංඥාවට පහඳිනවද කියලා. සංඥාට දාශකම් කරනවාද කියලා සංඥාවේ සුවචකීකට ගෝලයෝද කියලා බුදුචානන්සේ දැකපු දැක්ම මම හිතන්නේ වෙන කිසිම සාස්ත්‍රවරයෙක් ධර්මයක් විතර ඉදිරිපත් කරන්නේ ඒ තරමටම මවාගත්ත රූපයක් හදාගෙන ඒ හීන ලෝකේ ජීවත් වෙනවා. ඉතින් එහෙව් ජීවත් වෙන මේ සංඥාව නිරුද්ධ වෙනවා, නිරෝධ කරනවා, ගෙවා දමනවා, ක්ෂය කරනවා, වැය කරනවා කිව්වහම මුගදෙනකොට වෙන්නේ Taman ගැර හීන මාලිගාව කඩා වැටෙනවා. තමන්ගේ තිබිච්ච හිතාන හිටපු මේ සෙල්ලම්ගේ කඩාවැටීමක් සිද්ධ වෙන්නේ. ඉතින් ඒක ਸਰවචනාංශය සඳහන් කරන්නේ කුමරිකා කුමරිකාවන් කුමර කුමාරිකාවන් වැල්ලේ ලස්සන වැලි මාලිගා හදනවා. එහෙම නැත්නම් පුංචි කාලේ එකතු වෙලා සෙල්ලම් ගෙවල් හදනවා. ඉතින් සිංගල් ගෙවල් හදනකොට ඒක කුමාරිකාවක් කෙල්ලක් අම්මා වෙනවා එක කොල්ලෙක් තාත්තා වෙනවා අර කට්ටිය දරුවෝ වෙනවා ඉතින් ඒගොල්ලෝ ඒ ඒ සෙල්ලංගේ හදාගෙන ජීවත් වෙනවා ඉතින් එතකොට බැරි වෙලාවත් ගහකින් පොල් ගෙඩියක් වැටලා හරි එතන අම්මා දර කැලලක් විසිකොණ්ඩ හරි අර ගේ කඩාන වැටුනොත් ඉතින් ඉෂාත බැඳගෙන අඬනවා අනේ අපි ඔක්කොම සෙල්ලංගේත් ඉවරයි තෙල්ලමත් ඉවරයි කියලා පුදුමාකාර විදියට අර සෙල්ලංගෙට ගෙවැදිලා ඒක මම කියාගෙන ඒක මගේ කියාගෙන දවස ගත කරනවා. ඉතින් වැඩි හිටියෙක් අතින් ඒක කැඩුනොත් ඒ දරුවට Taman ඉන්න අම්මගේ තාත්තගේ ගේ කැඩුනට වැඩි අර සෙල්ලම්ගේ දුක වෙනද? නමුත් සරුවඥාන්සේ සඳහන් කරන උන්ට සෙල්ලම් කළ ඉවර වෙච්චාම උම්ම මේ සෙල්ලම්ගේ කඩලා යන්නේ කියලා. අපිත් ඒ වගේ කවදා හරි මැරෙන්න යනකොට තේරෙනවා අපි අර පොඩි දරුවන්ට සෙල්ලම් කියලා සෙල්ලම්ගේ කිව්වට මේක සෙල්ලම්ගේ කිව්වේ නැති වුණාට මේක ඊටත් වැඩි සෙල්ලම්ගේක් තමයි. ඒ වගේම අපි නටන නාටකමත් පුදුමාකාර හීනයක්. ඉතින් අපි ඒක යථාර්ථය වහන්න හදනවා. අනුන්ට කියලා දෙන්න හදන. ඉතින් බුදු කෙනෙක් මේක දිහා බලනකොට හිතෙනවා අනේ මුම් කවදා මේ බොළඳ වැඩ. මේ ළමා සෙල්ලම් නතර කරලා යථාර්ථය දැකගන්නේ. ඒ සඳහා අපට අපි දැනට මේ අහුවෙලා ඉන රාමුව අපි මේ හදාගෙන තියෙන හීන ලෝකේ අපි තියෙන මේ සංකල්පගත ලෝකය හුදු සංකල්පයක් බව මේ මිනිස්සෙක් විසින් සමනලයේ හීනෙන් දකපු එකක් බව මේක හීනයක් බව තේරෙන දවස මරණ මොහොත දක්වා ගියොත් අනිවාර්යයෙන් මේ තකතිරුකම යහාත්මට යනවා. දැන් බුදුරජාණන් අපිට කියන්නේ මේ හීනෙට ජීවත් වෙtti අවදි වෙයන් කියලා. ඉතින් බුදුරජාණන් තමයි ඉස්සලම අවදි වෙච්ච කෙනා. ඒ නිසා ප්‍රබුද්ධ චීන වචනෙන් බුද්ධ වචනේ ඇවිල්ලා තියෙන්නේ. අනිත් ඔක්කොම තාම <clears throat> කට ඇතුලේ ඉන්න උකුල් පැටව වගේ. උන්ට කට කඩාන තාම ඉන්න බෑ. අවිද්‍යාන්ධකාරයේ අවිද්‍යාණ්ඩකෝෂය ඇතුලේ ඉන්නේ. ඒක ඇතුලේ කුකුල් පැටියා ඉන්නේ තාම. නමුත් කුකුල් පැටියා කඩාන එළියට ආපු දවස් තමයි ආඩ පේන්නේ සම්පූර්ණ වෙනස් විතර කට්ටෙන් ඇතුලේ ලෝකේ නෙමෙයි පිටේ ලෝකයක් තියෙනවා. මේකට මේ සංඥාව කියන මේ පුංචි සිවිය කඩා ගන්න බැරිකම තියෙනවා. ඒක නිසා මේ ඒකෙම කෙලවරක් ඒකෙම ඉංගියක් සරුවචනන්සේ පෙන්නනවා ස්ත්‍රියාවක් කෙරේ මන බඳින පුරුෂයෙක් ඒ ස්ත්‍රියාවගේ අර හැමේ තියෙන සිවිය විනිවිදලා දැක්කනම් කවදාකවත් ඒ ස්ත්‍රී රූපෙට ප්‍රේම කරන එකක් නෑ ඒ වගේම පුරුෂයෙක් පිළිබඳ හැඟීම ඇති ස්ථිතියවකට ඒ පුරුෂයාගේ හැම විනිවිදල දකින්න පුළුවන්. බොහොම සුණී ඒක මයික් මිලි මයික්‍රෝන් ගානයි තියෙන්නේ. මේක විනිවිදින්න බැරි නිසා ඒකෙන් වහලා තියෙන තෙතහමින් වහලා තියෙන මේකට ප්‍රේම කරනවා. ඒ නිසා හැම ගහපු ස්ත්‍රියාවක් දිහා හෝ හැම ගහපු පුරුෂයෙක් දිහා බැලුවොත් කවදාකවත්ම කාමයට යන්න බෑ. අර මේ සිවිය විඳ ගන්න බෑ. මේ සිවිය මේ සංඥාව පිට ගන්න බැරි නිසා අපි මැරෙන ගම්ම ස්ත්‍රීල පුරුෂයන් ප්‍රේම කරනවා පුරුෂයන් ස්ත්‍රීන් ප්‍රේම කරනවා. ඒ වගේම තමයි අපි ගරු කරන සෑම වස්තුවකම මේ පිට ගාලා තියෙන පේන්ට් එක පිට ගාලා තියෙන මේ වර්ණය විනිවිද විනිවිද දැක්කනම් මේකේ කිසි මේකේ තියෙන තන්නේ කර ආලවට්ටමක් විතරයි. ඇතුලේ එහෙම ගන්න හරපද්ධතියක් සුන්දරත්වයක් මොකක්වත් ඉතින් මෙන්න මේ විදිහේ අපි මේ ඇඳගෙන ඉන්න චිත්‍රයේ අපි මේ ජීවත් වෙන හීනය ගෙවම් කරන්න කවුරුත් කැමති නැහැ. ඒ නිසා නන්දමාලි කියනවා ඉඩ අරින්න මට දකින්න මගේ හීනේ. එච්චරයි අපි ඔක්කොගම ඉල්ලන්නේ මගේ හීනෙට තට්ටු කරන්න දෙන්න එපා. මම මේ හදාගත්ත හීනේ මම මැරිලා යන්න. ඕක තමයි මානව අයිතිවාසිකම් කියන්නේ. ලෝකේ මානව අයිතිවාසිකම් කියලා අපි ඉල්ලන්නේ මොකද්ද මම හදාගත්ත හීනෙට තට්ටු කරන්න දෙන්න එපා. මගේ වගේම හීන කෙනෙක් හම්බුනොත් මං එයත් එක්ක දිගටම ජීවත් වෙනවා. නමුත් කවදාත් හම්බ වෙන්නේ නැහැ. මොකද එක එකන එක එක හීනම වань. අපි එකපාරක් මට මතකයි මේ අපි මහලුපල්ලම ගියා යුනිවර්සිටි එකේ පළවෙනි අවුරුද්දේ. ඒ ඔක්කොටම කියලා තිබුණා ගාන පිළිමේ ඔක්කොටම බයිසිකල් ගේන්නේ කියලා. ඉතින් මමත් බයිසිකලයක් අරගෙන ගියා මේ තලාව ස්ටේෂන් එකට දාපුවාම ඒකෙන් අරගෙන ආවිල්ලා ඉතින් හැම කොල්ලෙක්ම හැම කෙල්ලෙක්ම බයිසිකල් එකේ තමයි යන්නේ. මොකද අනුරාධපුර පැත්තේ බයිසිකල් එක බොහොම ප්‍රසිද්ධයි. ඉතින් බයිසිකල් පැතිනත් එකට ඉගෙන ගන්න ඕනේ. ඉතින් බයිසිකල් හැප්පෙනවා, පාක් කරන්න තියෙනවා, ටයර් මාරු කරනවා, බෙල් හොරකම් කරනවා. ඉතින් নানা ප්‍රකාර නඩු තිබ්බ බයිසිකල් සම්බන්ධ. ඉවර වෙලා යුනිවර්සිටියට ආවට පෙරදිනියේ 12 ඉඳලා 1 දක්වා තියෙන 1 ඉඳලා 2 දක්වා තියෙන ලෙක්චර් එකේදී ඔක්කොටම නිින්ද යනවා. හැම කෙනාම දැකලා තියෙන්නේ මේ මහලොබ් පළමේ බයිසිකල් පදින. දැන් ඉන්නේ පෙරදිනියේ. ඉතින් අරයත් කියනවා මචං මට දෙන ඉන්දියා ලෙක්චර් එක ඇහුන්නේ මට ඒක පාට වදක් මොනේ අනේ ඒකට ලාලින්ලා කියන්නේ අකෝ එක එකත් ඇක්සිඩන්ට් උනේ නෑනේ කිව්වා ඔක්කොම බයිසිකල් බැලලා තියෙන හීනෙන් දෙන්නේ කැප්පිලා නෑ ඒක වාසනාවක් කියලා මුළු ක්ලාස් රූම ගිහින් ඔක්කොමලා හීනේ බයිසිකල් බලනවා හැප්පෙන්නේ නැති එක ලොකු දෙයක් ඔච්චර තමයි මුළු ජීවිතේම මෙච්චරයි මේකට අපි ඊර්ෂ්‍යා කරනවා ක්‍රෝධ කරනවා වෛර කරනවා මාන කරනවා රණ්ඩු කරනවා ඔප්පු කරලා පෙන්වන්න හදනවා ගහපා දෙනවා මේවා දිහා බලනකොට අවබෝධ කරව කෙනාට පේන්නේ මේ මානව ලෝකේ අර පොඩ්ඩම සෙල්ලංගයක් හදලා ඒ සෙල්ලංගේ මම අම්මා වෙන්නම් මම තාත්තා වෙන්නම් ඔයා බබා වෙන්න කියලා යන සෙල්ලම තමයි තියෙන්නේ. ඉතින් අපි ගත්තොත් මේ ජාත්‍යන්තර සම්මේලන තියෙන ලෝකේ රාජ්‍ය නායකයෙකු තුලා රට හිනස්සන විහිළු යන්නේ. යකු ඇඳගෙන එනවා මම ලොක්කා අරයා දෙවෙනි එක නා යා මෙයාගේ පියන් මෙයා සෙක්‍රටරි හරි නාඩගමකට ඇඳගෙන ඇවිල්ලා ඒ රංගපෑම රංගපාලේ යනවා වගේ සත්ත පහක වැඩක් වෙන්නේ. තන්නේ කර මායාව තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒක දිහා බලන් ඉන්නකොට පේනවා අපිත් දැහැෙන රංගපෑමක් තමයි උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ. ඒ රංගපෑමේ මායාවේ එන්නේ තව මිනිස්සු දැකපු තැන. අපි මිනිස්සේ දකින්න නැතුව තනි වෙච්ච ගමන් මේ මායාව එහෙම හේදිලා යනවා. ඒකයි බුදුදහම කියන්නේ කැලේකට රිංගපන් ගහක් මුලකට ඵලයන් මේ වගේ මායා කරන්නේ නැති ශුන්‍යagaraකට ඵලයන් ඒකට අපිට කාටවත් මවා බාල පෙන්වන්න දෙයක් නැහැ. අඩුගානේ ඒ ඒ පැයට අඩුගානේ ඒ විනාඩි ගානකට මවා පාල දෙයක් නැහැ. ඒකට අපේ ප්‍රകൃතියට අපිට සෑහළු ගතියක් එනවා. මම පාණ්ඩ ගිය ගමන් තන්නේ කර ආතතියක් තන්නේ කර අසහනකාරී සත්‍යක් වෙනවා. ඉතින් ඒ නිසා අද මම අපෑම වැඩි වෙන වේගය කොච්චරද කියනවනම් අද ලෝකේ විතර අසහනකාරී ජීවිතයක් මනෝ ඉතිහාසෙම තිබුණේ. තන්නේ කර රංගපෑමක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ විතරක් ඒ රංගපෑම රංගපෑම තේරුම් අරගෙන ඒ රංගපෑමෙන් අයින් වෙලා ලෝකයට කියලා දුන්නා උඹලා මේ හිතේ හිතාගෙන ඉන්න මේ හීන ලෝකේ නිසා මොන්න තරම් වද වෙනවද මොන්න තරම් කරදර හික් කරදර ගන්නවද මොන තරම් අනුන්ට කරදර කටිනවද ඊට පස්සේ කොච්චරක් සංසාරේ බෝ කරගෙන මේ රැවටිල්ල යනවද ඒක නිසා පුළුවන් ද හැඟීමක් ගන්න අනේ මට මේ සංඥාව ගෙවම් කරන්න ලැබේවා මේ හීනෙන් මට අවදි වෙන්න ලැබේවා කියලා ඉතින් ඒ ඒ මානසිකත්වය සකස් කිරීම අපි මේ කරන නාඩගම හරහම දින්දි වැටිච්ච කලින් කටෙන් එනවා වගේ මේකේ තියෙන මායාව අපි මේ කරන රංගපෑම අපි මේ කරන අනුන් රවට්ටන්න හදන නැටවිල්ලේ බුදුජානක කියනවා කවදාකවත් උඹට කවුරුත් රවට්ටන්න බෑ ඉස්සලම උඹ රැවටෙන්නේ නැතු. පළවෙනියෙන්ම Taman රැවටිලා ඉන්න ඕනේ අපි අනුන් රවට්ටන්න උත්සාහ කරනවාක්වත්. ඒක නිසා අපි බුදුමාකාර විකාර ලෝකෙක ඉන්නවා මරණ මොහොතේදී ඔය tire ගැලවෙනවා. ගැලුණාට පස්සේ වෙනවා නටපු තොවිලකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ. අන්තිමට ඉල්ලලා ගත්ත බුද්ධෝත්පාද කාලයේ මනුෂ්‍යාත්ම භාවයේ අතපය අංගපසංග තියෙන ජීවිතය, ක්ෂණ සම්පත්තිය, කල්යාණ මිත්‍රයෝ, ධර්මය, පැවිද්ද ඔක්කොම තියේදී අපි මොකද්දෝ බයිලාවක් නටලා පශ්චාත්තාප වෙලා මැරලා. ඉතින් එහෙව් මේ ක්ෂණය අපි මේ ජීවත් වෙන කාලෙදීම මේක මායාවක් බව මේක සංඥාවක් බව මේක මිරිඟුවක් බව මේක හීනයක් බව තේරුම් ගන්න ගියොත් ඒ හීනේ ඉන්න කට්ටියට වෙන්නේ අපිට පිස්සු කියලා. මම හිතනවා ඒක නම් හරිම සාධාරණයි. මොකද මේගොල්ලෝ කැමති නැහැ මේ මේ ඒගොල්ලන්ගේ හීන ලෝකෙන් අවදි කරවනවා. ඒ වගේම යම් කිසි දෙයක් අවදි වෙන්න කතා කරනකොට ඒගොල්ලෝ කියන්නේ පිස්සුද මේ මොකද්ද කතා කරන්නේ? එන අපේ අත්තල මුත්තල කිත්තල කිරි කිත්තල දත්තල පනත්තල කිරි කැමුත්තල වරද්දගෙනද මේ උඹට විතරනේ වැරදිලා තියෙන්නේ කියලා ඒගොල්ලෝ කියනවා අපිට වයර් මාරු වෙලා ඉතින්. ඉතින් අපිට හොඳම වෙලේ තමයි කරන්න දෙන්නේ ඒක අවශ්‍ය ගන්න නැතුව ඒ ඇත්තන්ට ඒ හීනේ දකින්න ඇරලා හීන් නූලෙන් හංගලා අංගවන් නැතුව හිමීට ගඟ දිගේ ඉහළට පීනන එකයි කරන්න තියෙන්නේ. අන්න ඒ සඳහා ස්පර්ශ නිරෝධය නිකන් සංඥා නිරෝධයක් අගය කරන්න පුළුවන් නම් සංඥා නිරෝධයේ මේ සංසාර දුකේ කපා දැමීමේ ප්‍රධාන අරයක් බව තේරෙනවා නම් අපිට ස්පර්ශ නිරෝධය හරහා ප්‍රපංච නිරෝධය හරහා සංඥා නිරෝධය හරහා කියන තුන් පැත්තකින් මේ ප්‍රශ්නට අපිට පහර දෙන්න පුළුවන් බලමුළු තුනකින්. ඉතින් ඒකෙදී මේ ප්‍රපංච කියන වචනේ එච්චරම භාවිතේ නෑ. නමුත් අපිට තේරුම් ගන්න වෙන්නේ ප්‍රපංච කියලා කියන්නේ ගණන් ගත යුතු නැති පුංචි දේවල් අල්ලාගෙන මේ කතා ගොතන ගතිය. නැත්නම් වාචාලකම හිත ඇතුලේ කතාව හිත ඇතුලේ දෙබස. ඉතින් මේක මේ තණ්හාමාන දික්ටි වැඩිම කියලා තමයි අටුවව තෝරන්නේ. පුංචි හේතුවක් තියෙනවා. පුංචි දෙයක් තියෙන එක අල්ලාගෙන ඉතින් කතා ගොත කොට අරියත් පටලවගෙන මෙයත් පටලවගෙන අතීතයත් පටලවගෙන අනාගතයත් පටලවගෙන ඔක්කොම මේක අවුල් කරගන්න එක තමයි ප්‍රපංච කරනවා කියලා කියන්නේ.